එහෙනම් අද දවසේ සාකච්ඡාව අපි නිමා කරමු. තව විශේෂ කාරණයක් මතක් කරන්න තියෙනවා. හෙට දවසේ අපි වප්පුර 15ක් බොහෝ දිනේ සත්‍යක්‍රියාව සිද්ධ කරනවා. උදෑසන 7:14ට තමයි සත්‍යක්‍රියාව තියෙන්නේ. රාත්‍රී කාලේ 8:14ට. එතකොට අපි නැවත නැවත සත්‍යක්‍රියාව ගැන කරුණුත් මතක් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි කරපු පුංචි වීඩියෝ සටහනක් ධර්ම යාත්‍රා group එකේ එකතු කරලා තියෙනවා. ඊළඟට පොඩි පත්‍රිකාවක් ඒ සම්බන්ධව හදපු එකක් ධර්ම යාත්‍රා group එකට එකතු කරලා තියෙනවා. ඊළඟට අද උදෑසන සිරස සනරාමර සේවන වැඩසටහනෙත් අපි මේ පිළිබඳව පැහැදිලි කළා. ඊළඟට අද දවසේ සියස රූපවාහිනී ප්‍රචාරය වුණු ධර්මදේශනාවෙත් අපි විශේෂ සමස්ත ධර්මදේශනාවම අපි සත්‍යක්‍රියාව සම්බන්ධවයි දේශනා කළේ. එතකොට අවශ්‍ය කෙනෙකුට ඒව අහන්න බලන්න පුළුවන්. එහෙම බලලා ඉතින් අපි මේ සම්බන්ධ වෙන බොහෝ දෙනා සත්‍යක්‍රියාවක් කොහොමද කරන්න කියලා දන්නවා. අපි නිතර නිතර ඒවා කරන නිසා ඒ හැම දිනාටම අපි මෙත් සිතින් ආරාධනා කරනවා හෙට පොයේ දවසේ හැකිනම් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේවත් දැනුවත් කරලා උන්වහන්සේගේ සහාය ඇතිව සිල් සමාදන් වෙච්ච පිරිසත් සම්බන්ධ කරගෙනම ඒ සත්‍යක්‍රියාව කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඒ අය සම්බන්ධ කරගන්නට Tamanට අවකාශ නැතිනම් Taman තනියමම හරි ඒ සත්‍යක්‍රියාව સિદ્ધ කරන්න විනාඩි කිහිපයකට කලින් වාඩි වෙලා ගතසිත සැහැල්ලු කරගෙන Tamanගේ ජීවිතේ Tamanට අවංකව සිහි කරන්න පුළුවන් ප්‍රතිපදාවන් නැවත නැවත සිහිපත් කරලා ඒ සත්‍ය බලයෙන් ඒ කුසල බලයෙන් රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට පැමිණෙන අභ්‍යන්තරයෙන් හා බාහිරින් පැමිණෙන උවදුරු දුරු වෙලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානය විනාඩි කිහිපයක් සිද්ධ කිරීමයි අවශ්‍ය වෙන්නේ. එතකොට වෙලාව ලංකාවේ වෙලාවෙන් ඔක්තෝබර් 9 වෙනි ඉරිදා උදෑසන 7:14 සහ රාත්‍රී 8:14 විදේශ රටක ඉන්නවා නම් ඒ අනුව වෙලාව ගණනය කරගෙන ඒ નિયમિત වෙලාවට සත්‍යක්‍රියාවට සම්බන්ධ වෙන හැටියට සියලු දෙනාටම බොහොම මෙත් සිතින් ආරාධනා කරමි. එහෙමනම් අද දවසෙත් ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධවම හැමදෙනාම ලබන සතියේත් අපි ඉතිරි කොටස සාකච්ඡා කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් දිනපතාම මේ Zoom එකට සම්බන්ධ වෙන ලින්ක් එක හෝ ඒවැ પાස්පෝර්ට් ආදිය හුවමාරු කරන්න අවශ්‍ය නැහැ. එකම ලින්ක් එක අපි පාවිච්චි කරන්න, එකම පාස්කෝඩ් එක පාවිච්චි කරන්න කාටත් පහසුව සඳහා. ඒ නිසා දැනට Tamanට ඒ Zoom සාකච්ඡාවට හෝ YouTube සාකච්ඡාවට සම්බන්ධ වෙන සම්බන්ධතා ඔය ඇති කරගන්නේ ලින්ක් එක හරි පාස්කෝඩ් එක හරි හම්බ වෙලා තියෙනවා නම් ඒක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ ගැනත් හැමදෙනාම දැනුවත් කරන්න අද දවසෙත් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා අද ටිකක් ගැඹුරු කරුණු ටිකක් තමයි කතා කළේ සමහර දෙනෙකුට එකපාරට මේක විෂය නොවෙන්නටත් පුළුවන් නමුත් ඉතින් විෂය වුණත් නොවුණත් අපි මේ කාරණා පුළුවන් තරමට සරල කරගෙන කතා බහ කරන්න ඕන සාකච්ඡා කරන්න ඕන ඒවා Tamanට වැටහෙන්නේ නැත්නම් ඒ වැටහෙන්නේ නැති කොටස් නැවත නැවත අහලා ඒ සම්බන්ධ අභිධර්ම කාරණා පිළිබඳව තව දැනුවත් වෙලා ඒක තේරෙන්නේ නැහැ කියලා අතහැරලා දාන්න නැතුව ටිකෙන් ටික හරි පුහුණු කරන්නට ඕන. ඒ ගැන තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒ තුලින් තමයි අපට අනාත්ම දර්ශනය මතු කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව හැම දිනාටම ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න ප්‍රඥාව අවදි කරගන්න ඒකාන්තයෙන් හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මය දේශනා කළ අපගේ දහම් ගැටලුවට පිවිසුදුණු ඔබ වහන්සේට අප විසින් සිදු කළා වූ කුසල කර්මයන්ද අනුමෝදන් වේවා. ඔබ වහන්සේ මේ කළා වූ කුසල කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු